ඒ තමයි චත්තාරෝ ඉද්ධිපාදා. සතර ඍද්ධිපාද පිළිබඳව තමයි මේ ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ඍද්ධි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්නට පුළුවන් ප්‍රාතිහාර්යයන්ට. ඒ කියන්නේ හැමෝටම කරන්න බැරි. නමුත් සමහර අයට විතරක් කරන්න පුළුවන්. ඒක භාවනාවෙන් ධානාදී ලැබලා වෙන්න පුළුවන්. නැත්නම් විශේෂ කුසලතාවයන් දිනු කරලා වෙන්න පුළුවන්. ඒ කියන විදිහට සමහර කෙනෙකුට ප්‍රාතිහාර්ය පාණ්ඩ පුළුවන් නම් ඒක තමයි 이르දි ප්‍රාතිහාර්ය පානවා කියලා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ මතය වෙලා තියෙන්නේ. කියන්නේ ජලය මත ඇවිදින්න පුළුවන් නම් පොළවේ කිමිදෙන්න පුළුවන් නම් ඔය විදිහට දක්වන දේවල් තමයි විඥාවන් තමයි ප්‍රාතිහාරයන් තමයි අපි රුද්ධිය කියලා සාමාන්‍ය ප්‍රසිද්ධ මතේ වෙලා තියෙන්නේ. නමුත් පින්වතුනි මේ රුද්ධි කියන වචනය අපේ රේරුකාණේ නායක හාමුදුරුව විශේෂයෙන්ම අර්ථ ගන්වනවා. දේශනාවන් ඇසුරින් පැහැදිලි කරන්නේ මෙහෙමයි මේ රුද්ධිය කියලා කියන්නේ ඇත්තටම සිද්ධිය කියන එකම තමයි. අපි සාමාන්‍යයෙන් සිදුවීමක් සිද්ධියක් කියලා කියන්නේ සිංහලෙන් ඒකම තමයි රුද්ධිය කියලා කියන්නේ. ඒ නිසා මෙතන මේ චත්තාරෝ ඉද්ධිපාදා කියලා කියන්නේ මේ අර කියන විදිහේ අමුතු ප්‍රාතිහාර්ය පෑම ගැන කීමක් නෙමෙයි මෙතන තියෙන්නේ සිදුවීමක් දෙයක් ක්‍රියාවලියක් ගැන තමයි මෙතන කියවෙන්නේ. එතකොට මේ රුද්ධි කියන කාරණය නැත්නම් මේ සාසනික වශයෙන් ගත්තහම වෙනම අර්ථයක් එනවා. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ඇති කරගන්න කැමති නැත්නම් කරන්න කැමති සිද්ධි සිදුවීම් තියෙනවා. දැන් මේ වෙලාවේ මේ ධර්මදේශනාව කරන එක ත්‍රිදියක් සිද්ධියක් සිදුවීමක්. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔබ ධර්ම ශ්‍රවණය කරන එකත් එවැනිම සිද්ධියක්. ඒ වගේම තමයි මේ ධර්මදේශනාව අවසානයේදී නම් සඳහන් කළ නොකලාපි ඥාතීන්ට පින් දීමත් ඒකත් එක සිද්ධියක්. ඒකත් ඍද්ධි කියන වචනේ අන්තර්ගත වෙනවා. නමුත් සාසනික වශයෙන් උගන්වනකොට විශේෂයෙන්ම දේශනානුසාරයෙන් අපි සිද්ධ කරගත යුතු නැත්නම් බලාපොරොත්තු විය යුතු වැඩි යුතු 이르දි පහක් තියෙනවා. 이르දි පහක් ගැන කියවෙනවා. ඒවට ඒවා විශේෂයෙන්ම මේ සාසනික වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා කියන්නේ සංසාර දුක නිවන්ට හේතු වෙන නිසා. සංසාර දුක නිවන්න හේතු වෙන 이르දි පහක් ගැන කියවෙනවා. අපි බලාපොරොත්තු විය යුතු. ඒ කියන්නේ හුදෙක් අපි බලාපොරොත්තු වෙන්න ඕන කරන්නේ මේ ලෝකේ කතා බහ කරන එක යමක් සිද්ධ වෙන එක ගොඩනගන එක කරන එක නෙමෙයි. මේ සසර දුකයි කියලා දැනෙනවා නම් සසර දුකෙන් එතර වීම අරමුණු කරගෙනයි අපි රුද්ධි කාරණා ගොනු කරන්න ඕන කරන්නේ අරමුණු කරන්න ඕන කරන්නේ බලාපොරොත්තු වෙන්න ඕන කරන්නේ. එහෙම කියනකොට පළවෙනි එක කියනවා අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. පළවෙනි එක. ඒ කියන්නේ අපි අභිධර්මයේ උගන්වන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ සතර පරමාර්ථයන් නිවැරදිව ලක්ෂණ විභාග සහිතව හඳුනාගන්න එක. ඒ කියන්නේ තවත් පැහැදිලිව කියනවා නම් අපි මේ ලෝකයේ දකින්නේ සත්වයෝ, පුද්ගලයෝ, ආත්මය, මමය, මගේ කියන ස්වභාවයෙන්. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව මේ ලෝකේ මගේ යයි ගත හැකි නিত্য ස්ථිර වශයෙන් ගත හැකි පුද්ගලයෙක් හෝ වස්තුවක් හෝ දෙයක් ඇත්තේ නැහැ. හැබැයි මේ ධම් සභාවේ ධර්ම ශ්‍රවණය කරන අය වගේම සතර දිග්භාගයෙන් මේ දේශනාව ශ්‍රවණය කරන අපි සංසාරේ පුරාවටම පුරුදු වෙලා තියෙන්නේ පුහුණු කරලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු ඒ ස්වභාවයෙන්ම හරි ඒ දේ විඳින්න ඕන ලබන්න ඕන මා සන්තක කරගන්න ඕන කියන බාහිර ස්වභාවයෙන්මයි අපි විඳින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් දේශනාවේ පැහැදිලි කරන්නේ මේවා හේතුඵලවාදීව බලන්ට කියනවා නিত্য වශයෙන් ගත හැකි කිසිවක් මේ තුල ඇත්තේ නැතිවද ඒ නිසා මේ කියනවා අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි මේ කියන සතර පරමාර්ථයන් පිළිබඳ ලක්ෂණ විභාග සහිතව ඒවා මේ යථා ස්වභාවයෙන් දකින්ට මිනිස්සු කැමති වෙන්න ඕන කරනවා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන පළවෙනි ඍද්ධිය නැත්තම් සිද්ධිය කියලා කියන්නේ ඒ වගේම දේශනාවේ පැහැදිලි කරනවා ඊගාව කාරණේ හැටියට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි ඒකෙන් කියන්නේ ඊගාව බලාපොරොත්තු වෙන්න ඕන කරන අපේක්ෂා කරන්න ඕන කරන සිද්ධිය තමයි ඍද්ධිය තමයි ඒ තමයි රූප අරූප ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය નિවරදිව දකින්න පුළුවන් වෙන්න ඕන කියන එක මේ ලෝකේ කාට හරි මේ සංසාරේ දුකයි කියලා දැනෙනවා නම් ඒක විනිවිද දකින්න විදර්ශනාවෙන් දකින්න උත්සාහ කරන්න ඕන කරනවා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ සිද්ධිය ඒකයි, ඍද්ධිය ඒකයි. ඔබ මොහොතක් Tamanට කතා කරලා බලන්නට මේ ලෝකේ ඔබ බලාපොරොත්තු වෙන ඍද්ධීන් මොනවද කියලා. නමුත් දේශනාවේ පැහැදිලි කරන්නේ මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් ලෝකය දකින්ට Taman ශක්තිමත් වෙන්න ඕන කියන බලාපොරොත්තුවයි අපි තුල තියෙන්න ඕන කරන්නේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒක තමයි මේ බලාපොරොත්තු වෙන සිද්ධි වලින් දෙවැනි සිද්ධිය හැටියට පෙන්වලා දෙන්නේ. ඒ වගේම තමයි පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. එතනින් කියනවා මොකක්ද මේ ලෝකයේ මිනිස්සුන්ට සංසාරේ දුකයි කියලා තේරෙනවා නම් මේ දුකෙහි හට ගැනීම තෘෂ්ණාව බව. නොයසේනම් දුක්ඛ සමුදය සත්‍යෙහි පැහැදිලි කරන හැටියට මෙන්න මේ කියන දුකෙහි හට ගැනීමේ හේතුව නම් වූ තෘෂ්ණාව නම් වූ ආදී ක්ලේශයන් ප්‍රහීන කිරීම අවශ්‍යයි. ඒක බලාපොරොත්තුව, ඒක සිද්ධිය අපේක්ෂාව වෙන්න ඕන කරනවා. ඒ තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ හැටියට දක්වනවා සච්චිකා තබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. ඒ තමයි ක්ලේශයන් නූපදනා ලෙස නිවන ස්වකීය ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කිරීම කියලයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ පෙර කීසේම අපි තෘෂ්ණාව මුල්ලුණු අපි ඒ තෘෂ්ණාව මුල් වෙලා කරන කර්මයන්ගෙන් උපදින ක්ලේශකර ධර්මයන් නිසාවෙන් මේ සංසාරේ අපි ඇවිදිනවා ඒ හින්දා යම් දවසක තමන් තමන්ගේ ප්‍රඥාවෙන් වටහා ගන්නේ නම් මේ කියන ක්ලේශකර ධර්මයන් පරිසමාප්ත කිරීමෙන් මේ ක්ලේශකර ධර්මයන් උපදින්නේ නැති තැන නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන් වග තමන් තමන් විසින් වටහා ගැනීම අපේක්ෂාව බලාපොරොත්තුව සිද්ධිය ඍද්ධිය වෙන්න ඕන කරනවා ඒ වගේම තමයි පස්වෙනි කාරණයක් ගැන කියනවා. ඒ තමයි භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. මේ ලෝකේ මිනිස්සු බලාපොරොත්තු වෙන්න ඕන කරන පස්වෙනි සිද්ධිය තමයි Tamanට සිද්ධ වෙන්න ඕන කියලා හිතන්න ඕන දේ තමයි මේ සංසාර දුකින් එතර වීම සඳහා පෙන්වා වදාළ මාර්ග සත්‍ය අවබෝධ කරගන්න එක. නොයසේනම් මාර්ග සත්‍යයේ උගන්නන හැටියට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් භාවේති වඩන්ට උත්සාහ කරන්න ඕන කියන එක. එනිසා යම් කෙනෙක් මේ කියන ත්‍රිවිධ ශික්ෂාවන් තුල වැඩිමක් එහ නොයසේනම් භාවයේ තබ්බං ඒ තුල ප්‍රගුණ කිරීමක් ඇත්තේ වීනම් ඒ සිද්ධ කර ගැනීමක් වේනම් වෘද්ධියක් වේනම් ඒ තුල ඒකාන්තයෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී වූ ඵල සාධනය සිද්ධ වෙනවා නොයසේනම් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා තමයි මෙන්න මේ විදිහට දේශනාවේ අවධාරණය කරන්නේ මේ කියන සිද්ධේ ඍද්ධි පහක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්න ඕන කරන්නේ. ಜಾති, ආගම්, කුල, දේශ, භේදයකින් තොරව දැනෙන්නේ නම් සංසාරයේ දුකයි කියලා, හිතෙන්නේ නම් මේ සංසාර දුකින් එතර වෙන්න ඕන කියලා අපි හුඟක් වෙලාවට පොදි බඳින්නේ ආශාවන් ගොනු කරන්නේ සැලසුම් කරන්නේ මොන වගේ සිද්ධිවලටද කියලා අපි අපිටම කතා කරලා මොහොතක් හිතලා බලන්න ඕනේ කරනවා. ඒ නිසා ආශාවන් මුල් කරගෙන පොදි බඳින බලාපොරොත්තු සහ සිද්ධි වෙනුවට මෙන්න මේ සූත්‍ර දේශනාවන්හි අවධාරණය කරන්නේ මේ ක්ලේශකර ධර්මයන් නැති කරනු පිණිස ඒ වාගේ පසුබිම නැති කරනු පිණිස ඒ කියන මාර්ගඵල අවබෝධය සඳහා කරන සිද්ධි නොයසේනම් බලාපොරොත්තු සඵල කරගන්නට කරන ව්‍යායාමයයි මිනිස්සු යෙදෙන්න ඕන කරන්නේ අපේක්ෂා කරන්න ඕන කරන්නේ එතකොට මෙන්න මේ කියන අපේ අද දවසේ මාතෘකාව හැටියට අපි කතා කරන මේ සතර irdipaද කියලා වෙනම කාරණා හතරක් කියනවා. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් අපි මොකක් හරි අරමුණක් සඵල කරගන්නට ගියාම ඒකට පාදක කරගන්න දේවල් තියෙනවානේ. යම් යම් දේවල් ආධාර කරගෙන තමයි යම් යම් දේවල් කරගන්නේ. එතකොට දැන් මීට ඉස්සරලා කීව කාරණා පහ සිද්ධ කරගන්නට පාදක කරගන්න ඕනේව තමයි මේ කියන ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියන මෙන්න මේ කියන සතර irdipaද කියලා මේවට කියන්නේ පෙරකී irdiin සඵල කරගන්නට පාදක කරගන්න, ආධාර කරගන්න காரணා හතර මේවා නිසා. ඒ කියන්නේ අපි ඕනෑම කෙනෙක් තුල නිවන් දකින්නට නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ කියන ඡන්ද චිත්ත විරිය විමංශා කියන මෙන්න මේ காரணා හතර හතරෙන් එකක් හෝ අපි තුල ඍද්ධිපාද හැටියට නොයසේනම් අරමුණු සඵල කර ගැනීම සඳහා ආධාරකයක් හැටියට හිත්වල තියාගන්න ඕන කරනවා හිත්වල ඒකාන්තයෙන් පවතින්න ඕන කරනවා කාගේ හරි සිතක මේ කාරණා නොමැත්තේ නම් නොපවතින්නේ නම් ඒ කෙනා මේ ධර්මයෙන් ඵල ලබන්නේ නැහැ. එතකොට ධර්ම දේශනා කරන මම වේවා ධර්ම ශ්‍රවණය කරන ඔබ වේවා අපි මේ අනන්ත සංසාරයක් පුරාවට මේ සසර ගමන් කරන්නේ මේ දුක අත්විඳින්නේ නිර්වාණය සාධනය කරගන්නට හේතු වුණු මේ කියන ඍද්ධීන් මේ කියන காரணාවන් මේ කීව සතර ඍද්ධිපාදයන් අපේ හිත්වල දුර්වලව පැවතුණු නිසා ඒ හින්දා සතර ඍද්ධිපාදයන්ගේ පළවෙනි කාරණේ හැටියට කියන චන්දිද්ධිපාද නොයසේනම් ඡන්ද නම් වූ ඍද්ධිපාදය වඩන්ට ඕන කියලා කියනවා. මේකේ සාමාන්‍ය අදහස හැටියට ගත්තාම ඡන්දය කියන්නේ කැමැත්ත. දැන් මේ බණහන වෙලාවේදීත් හැම වෙලාවෙම අපිට මොකක් හෝ කැමැත්තක් තියෙනවනේ. එහෙම තියෙනවා අපි තම තමන් ගැන හිතලා බැලුවොත් අපිට විවිධ අරමුණු අපේක්ෂා බලාපොරොත්තු තියෙනවා. එතකොට අපි කැමති වෙන දේවල් විවිධයි. සංසාරෙත් එහෙම කරන්නට ඇති දැනුත් එහෙමයි. හැබැයි මම විශ්වාස කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ තුල මේ කියන උද්දීපාදයක් හැටියට ඡන්දය ඇති කියලා. මොකද ලෝකේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ බණක් අහන්න තියෙන වෙලාවෙදිත් වෙනත් වෙනත් කැමති දේවල් සඵල කරගන්නට ගමන් කරන ලෝකයක ඔබ එක තැනකට වෙලා විවේකීව මේ ධර්ම ශ්‍රවණය කරන්නේ නිවන් දැකීම අරමුණු කරගත්ත කැමැත්තක් ඔබ තුල තියෙන නිසා. ඒ නිසා ඡන්ද ඉද්ධිපාදය කියලා කියන්නේ ධානා අභිඥා ලබන්නට කියන්නේ ආධ්‍යාත්මික අරමුණක් මුල් කරගෙන පවතින කැමැත්ත තමයි ඡන්ද ඉද්ධිපාදේ කියලා කියන්නේ. එතකොට ඔබ මොහොතක් හිතන්නට ජීවිත කතාවෙම අපි ගොනු කරන ලෞකික අරමුණු සඵල කරගන්නට එහෙම නැත්නම් තෘෂ්ණාව මුල් වෙච්ච අරමුණක් සඵල කරගන්න අපි තුල කැමැත්තක් තියෙනකොට ඒ වෙනුවෙන් ගොඩාක් දේවල් අපි කරනවා. ඔබ ඔබ ගැනම පොඩ්ඩක් හිතලා බලන්නට. ගොඩාක් දේවල් අපි කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ කැමැති ඉෂ්ට වෙන්නේ නෑ. එතනදී අපිට සිද්ධ වෙන්නේ ඉච්ඡා භංගත්වය. අපි තව විදිහකින් හිතුවොත් එහෙම අපි ජීවිත කතාවේදී මේ වෙනකුණුත් ඉස්සරහදිත් අපි සමහර දේවල් ඉෂ්ට කරගනි ලෞකික අරමුණු තෘෂ්ණාව මුල් කරගෙන. හැබැයි කවදා හරි දවසක ඒවා අපිට අත්හැරලා යන්න වෙනවා, දාලා යන්න වෙනවා. ඒ නිසා ඒ කියන කැමැත්ත තුළ මේ සංසාර දුක අවසන් කිරීමේ ස්වභාවයක් පසුබිමක් ඇත්තේ නැහැ. මේ නිසා ඡන්ද ඉද්ධිපාදයක් හැටියට වඩනකොට මේක තමන් තුල පවතිනවා කියලා කියන්නේ තමන් තුල නොසැලෙන ආකාරයෙන් හෙලෙවෙන්නේ නැති විදිහට ස්ථිර වශයෙන් කැමැත්ත තියෙන්න ඕන කියන එක. දැන් සමහර කෙනෙක් ප්‍රශ්න කරනවානේ. ඒ ප්‍රශ්න කරන්නේ නිවන් දකින්නත් කැමැත්තක් තියෙනවනම් ඒකත් තෘෂ්ණාව නේද කියලා. එහෙම තියෙනවා සමහර අයගේ ප්‍රශ්නයක්. කැමැත්ත එපා නම් කැමැත්ත කියන්නේ තෘෂ්ණාව නම් නිවන් දකින්න එකත් එහෙනම් එහෙම නේද කියලා. ඒ පළවෙනි හේතුව තමයි නිවන කියන්නේ මොකක්ද කියලා නොදන්නාකම. නිර්වාණය කියලා කියන්නෙම කිසි දෙයක් නැහැ කියන එකනේ. යලි උත්පත්තියක් ඇත්තේ නැහැ. උත්පත්තියක් ඇති කරන හේතු නැති කරලා දානවා. ඒ නිසා යලි හැට ගැනීමක් ඇත්තේ නැහැ. එතකොට වෙන අර මාධ්‍යමික දර්ශනය කියන එක බොරු නෙමෙයි. න සංසාරස නිර්වාණත් කිංචිදස්ස විශේෂණම්. නිවනේ හෝ සංසාරේ මේ යයි ගන්න ඇති සාරයක් ඇත්තේ නැහැ. ශූන්‍යයි. නිවන කියන්නේ ශූන්‍යයි කියන එක හිස් කියන එක එතකින් સમાප්තයි කිසිවක් ඇත්තේ නැහැ කියන එක. මේ ලෝකේ මිනිස්සු තියෙන දේවල් යයි හිතලා විනාශ වෙන දේවල් සංස්කාර ධර්ම අරමුණු කරගෙන තියෙන කැමැත්ත වෙන එකක්. ඒ වගේම තමයි කිසිවක් නොමැති తত্ত্বය ශූන්‍ය ස්වභාවය ගන්ධ මේ යයි හරයක් අරටුවක් නিত্য දෙයක් නොමැති දේ නැත්නම් නිවන අරමුණු කර ගැනීම තෘෂ්ණාව වෙන්නේ නෑ. ඒක ඡන්ද ඉද්ධිපාදයක් වෙනවා. ඒ මන්ද මේ ලෝකේ ඇතයයි කියන හිත කඩන්නට මේ තියෙන දේවල් එක්ක බැඳුණු හිත නැති කරන්නට හිස් බවටපත් වෙන්නට අවසන් කරන්නට සියල්ල කම්මුතුයි කියලා හිතන තැනට එන්න හිතන එක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ එතෙන්ට තියෙන ඡන්දය එතෙන්ට තියෙන කැමැත්ත තෘෂ්ණාව වෙන්නේ නැහැ ඒ නිසා අපි තුල ඒකාන්තයෙන්ම මේ කියන ඡන්දය තියෙන්න ඕනෑ කියලාමයි දේශනාවේ පැහැදිලි කරන්නේ. නිවන් දකින්න කැමැත්ත ඒක තමයි ඡන්ද ඉද්ධිපාදය ඒක තිබිය යුතුමයි කියනවා. ඒකට අටුවාවේ සහ රේරුකාණේ නායක හාමුදුරුව ඉදිරිපත් කරන කතාවම අපි ගත්තොත් එහෙම මේ රට්ඨපාල හාමුදුරුවන්ගේ කතාව තමයි ඒකෙදි පැහැදිලි කරන්නේ. ඒකෙදි කියනවා මේ තුල්ල කොට්ටිත කියන ගමේ එක්තරා සිටුවරයෙකුට පුතෙක් හිටියා එයාගෙනම රට්ඨපාල. මේ රට්ඨපාල එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවයින් පස්සේ මෙයාට හිතෙනවා මහාන වෙන්න ඕනේ කියලා. හැබැයි පවුලේ ඉන්න එකම පුතා. අම්මයි තාත්තයි දෙන්නම කැමති වෙන්නේ නැහැ පුතා මහාන කරන්න. විවිධ විදිහේ බාධා යොදනවා ඔබ මහාන වෙන්නට එපා කියලා. හැබැයි මේ රට්ඨපාල කුමාරයාගේ මේ කියන රට්ඨපාල පුත්‍රයාගේ හිතේ මේ කියන කැමැත්ත නිවන් දැකීමේ කැමැත්ත සංසාර දුක අවසන් කිරීමේ කැමැත්ත මොනම විදිහකින්වත් නැති වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි විවිධ විදිහේ ක්‍රමෝපායන් යොදනවා. යාළුවෝ එවනවා, විවිධ ආචාකරණ දේවල් ගෙන්නනවා, කතා කරනවා, හඳවන්නට ගිහි ගෙදර. අවසාන වශයෙන් රට්ටපාල කුමාරයා පැවිදි වන්නට අවසර නොදෙන්නේ නම් කාබී නොකානොබී විනාශ වෙනවා කියලා එයා පටන් ගන්නවා උපවාසයක්. ඒ මන්ද ඒ උපවාසය කරන්නේ අද ලෝකේ අපි දකින උපවාස නෙමෙයි. අද ලෝකේ උපවාස කරන්නේ මිනිස්සු ලෞකික ලෝකේ යමක් ලබන්නනේ. එපාම කියනව නෙමෙයි මොකද සමහර දේවල් ජීවත් වෙන්න අවශ්‍ය වෙන නිසා. නමුත් මෙතනදී පැහැදිලි කරන්නේ මේ උපවාසය පටන් ගන්නෙ කාගේවත් දෙයක් අහිමි කරන්නට නෙමෙයි. කාගේවත් දෙයක් කඩා වඩා ගන්නට නෙමෙයි. ඒ වගේම තමයි මේ රහත් වුණා කියලා තව මොකක්වත් ලබන්නට නෙමෙයි. රහත් වෙනවා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් ඉල්ලන දේවල් වලින් ඈත් වෙනවා කියන එක. ඒ නිසා මේ කියන අරමුණ වෙනුවෙන් රට්ටපාල කුමාරයා අවසාන වශයෙන් මේ උපවාසය පටන් ගන්නවා. මේ උපවාසය දැක්කහම අම්මයි තාත්තයි අවසානයේ තීරණය කරනවා මේ බඩගින්නේ නොකා නොබී මැරුණොත් සිද්ධ වෙන පාපය සිද්ධ වෙන හානියට වඩා මහාන කරන එක හොඳයි කියලා අවසර දෙනවා රට්ටපාල කුමාරයාට මහාන වෙන්නට රට්ටපාල තෙරුන් වහන්සේ වර්ෂ 12ක් කැවෑමෙන් රහත් තත්වයටපත් වෙලා සංසාර දුක අවසන් කරනවා කියලයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ කියන රට්ටපාල කුමාරයාට නොවේසේ නම් රට්ටපාල තෙරුන් වහන්සේට ගොඩ නැගුණු ඡන්ද ඉද්ධිපාදය කියලා කියන්නේ නිවන අරමුණු කරගත්ත කැමැත්ත ඒ කැමැත්ත කොතෙක් බලවත්ද කියනවා නම් පැහැදිලි කරන්නේම මේ කැමැත්ත තිබිය යුතුයි මොන දුකේදිත් මොන සැපේදිත් අත් නොහරින කැමැත්තක් වෙන්න ඕන කරනවා. නිවන් දකින්න එක පහසු නෙමෙයි. මොකද සංසාරේ පුරාවටම වැරද්ද පුහුණු කරපු අපි, වැරද්දට පුරුදු වුණු අපි, අපි ඇදෙන්නෙත් ඒ පැත්තට අනිත් අය අපි ඇදලා ගන්නෙත් එතෙන්ටම තමයි. ඒ නිසා අමාරුයි අපිට මේකෙදි විවිධ දුක සැප, නිന്ദා ප්‍රශංසා ගොඩක් දේවල් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි නොසැලෙන කැමැත්ත, ස්ථිර කැමැත්ත, ස්ථාවර කැමැත්තක් ඡන්ද ඉද්ධිපාදයක් වේනම්, ඒ කියන්නේ පෙර කී අරමුණු පහ සාධනය කරගනු පිණිස පවතින කැමැත්ත වේනම්, ඒක නිවන් අරමුණු කරගත්තක්, ඒක ඡන්ද ඉද්ධිපාදයක්, ඒක පුද්ගලයෙකු තුළ තිබිය යුතු කැමැත්තක් හැටියටයි දේශනාවේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තමයි දෙවැනි කාරණය. දෙවැනි කාරණේ කියනවා චිත්ත ඉද්ධිපාද. ඒ කියන්නේ අපේක්ෂා කරන ලද දෙයට නැමුණ හිතක් තියෙන්න ඕන කියලා කියනවා. දැන් මෙහෙම හිතන්නකෝ සමහර කෙනෙක් මෙතන බණ අහනවා වෙන්න පුළුවන්. බණ ඇහුවට අහනවා වගේ හිටියට හිත මෙතන නැති වෙන්න පුළුවන්. එතකොට අපි තුල යමක් කරනකොට ඒ වෙනුවෙන් යොමු වුණු හිතක් තියෙන්න ඕන කරනවා. ඊට නැමුණු ඒ වෙනුවෙන් පුහුණු කළ ඒ වෙනුවෙන් ස්ථාවරව රැඳුණු හිතක් නොමැත්තේ නම් කොයි දේ කළත් අපිට ඵල ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් සමහර වෙලාවට අපි මෙහෙම හිතන්නකෝ දැන් පහුගිය දවසක මහා ඛේද වාචිකයක් අපි සැමරුවා. සුනාමි ඛේද වාචකය. ඊට අවුරුදු 8කට ඉස්සෙල්ලා අපිට දැනුණු වෙලාවේ ඒ සුනාමි ඛේද වාචකය අපි බොහොම කම්පා වුණා. ඒ වෙලාවේ හිතුණා මේ සංසාරේ අත්හැරලා යන්න තියෙනවා නම් හොඳයි. මොකක්ද මේ ගෙවන ජීවිතයේ අනියත ස්වභාවය කියලා. ඒ විතරක් නෙමෙයි ඔබත් පෞද්ගලිකව අත්විඳලා ඇති ඔබේ ජීවිත කතාවේ ප්‍රිය විප්‍රයෝගයන්, අප්‍රිය සංප්‍රයෝගයන් මේ ජීවිතේ નિરර්ථක බව ගන්න ඇති මේ ඇයි ස්ථාවර හරයන් නොමැති බව ඔබට දැනිලා ඇති. ඒ තමයි මේ ජීවිත කතාවේ ආනිසංස ස්වභාවය. සමහර වෙලාවට බණ අහනකොටත් එහෙම හිතෙනවා මේ තමයි ඇත්ත මේක මේ අනුව කටයුතු කරලා නිවන් දකින්න ඕනි කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවට නැවෙන හිත ආපහු පුරුදු තැනට යනවා. ආපහු පුරුදු තැනට යනවා. එතකොට తాවකාලිකව හිත නැමෙනවා කියන එක නෙමෙයි දියුණු කළ හිතක් නොයසේනම් පුහුණු කළ හිතක් ධර්මයට නැමුණු හිතක් තියෙන්න ඕන කරනවා නිවන අරමුණු කරගත්තමම හිතක් තියෙන්න ඕන කරනවා අරමුණකින් තොර පවතින්නේ නැති නොනැමුණු හිතක නැත්නම් తాවකාලිකව නැමුණු හිතක නොමග යන ස්වභාවය වැඩි හිත දුබලයි කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. ඒ නිසා Tamange හිත ඒකාන්තයෙන් ධර්මය හා බැඳුණු ධර්මය විශ්වාස කරන ඒ තුල ඵල සාධනයක් තියෙනවා කියන එක පිළිබඳව ස්ථාවර අදහසක් ඒ වගේම හිතක් Taman තුල තියෙන්න ඕන කරනවා. මේක හරියට අටුවාවේ සහ කතාවේ පැහැදිලි කරන්නේ සම්භූත මහරහතන් වහන්සේගේ කතාව. සම්භූත හාමුදුරුවෝ එක දවසක් සීතවනේ භාවනා කරමින් ඉන්නවා. මේ අතරේ වෙස්සවන කියන මේ යක්ෂ රජුරෝ උඩින් ගමන් කරනවා. එතකොට මේ වෙස්සවන රජු දකිනවා සම්භූත හාමුදුරුවන් වහන්සේ භාවනා කරමින් ඉන්නවා. මේක දැකලා පැහැදුණු වෙස්සවන ඇවිල්ලා වඳිනවා සම්භූත හාමුදුරන්ට. ඒ විතරක් නෙමේ වෙනත් යක්ෂයන් දෙදෙනෙකුට කතා කරලා කියනවා ඔබ දෙදෙනා මේ හාමුදුරන් වහන්සේගේ ආරක්ෂාවට ඉන්න කියලා. ඊට පස්සේ මෙයා පණිවිඩයකුත් කියලා යනවා මම ඇවිල්ලා ගිය බවත් මම තමයි ඔබට මේ ආරක්ෂාවට රැඳෙන්න කිව්ව බවත් මේ විදිහට හාමුදුරන්ට දන්වන්නට මා වැඳ ගිය බව දන්වන්නට කියලා කියනවා. හාමුදුරුවෝ ඒ වෙලාවේ ධානයේට සුව වැඩිලයි හිටියේ. ඒ නිසා නමුත් ඊට පස්සේ රහතන් වහන්සේ නම් මේ වෙසවන රජු ගියායින් පස්සේ සම්බූත හාමුදුරුවෝ දකින්න මේ දෙන්නෙක් ඉන්නවා. අහන ඇයි මේ කියලා. පණිවිඩය කියනවා. කිව්වහම කියනවා මම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රී සද්ධර්මයෙන් ආවරණය වුණු කෙනෙක්. ඒ ධර්මයේ පිළිපදින කෙනෙක්. ඒ නිසා මට මේ ධර්මයේ ආරක්ෂාව නොමදව තියෙනවා. ඔබ දෙන්න මෙතන ඉන්න අවශ්‍යම නැහැ. මා යෙදෙන ධර්මයේ මා පිළිවෙත් පුරන ධර්මයේ ආරක්ෂාවමමයි මට තියෙන්නේ. මේ විදිහට විතරක් නෙමෙයි මේ ලෝක වශයෙන් විතරක් නෙමෙයි සාංසාර දුක් සාංසාරික දුක පරිසමාප්ත කරන්නටත් මට තියෙන එකම ආවරණය ධර්මයේ විතරයි. ඒ නිසා ඔබ මේ බග වෙස්සවන රජුරවන්ටත් කියන්න ඔබත් මෙතනින් ඉවත් වෙලා යන්න කියලා සම්බුත හාමුදුරුවෝ ඒ අයට දැනුම් දෙනවා. මේ විදිහට අපි දන්නවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා අපි කියනවා. මිනිස්සුන්ට එහෙම දැනෙනවද කියලා හිතලා බලන්න ඕනේ කරනවා. ඒකයි චිත්ත ඉද්ධිපාදය හිත මේ ධර්මයේ කෙරෙන් විශ්වාසවන්තව ඒ ධර්මයේ තුල ආරක්ෂාව Tamanට ඇතයයි කියන අභිමානයක් Taman තුල තියෙන්න ඕනේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ ධර්මය වෙස්වලාගත් ආශිර්වාදයක් හැටියට පෙනී හිටිනවා අපිට ආශිර්වාද කරනවා කියන එක නෙමෙයි. යමෙක් ධර්මයෙන් සන්නද්ධව ධර්මයට නැමුණු හිතක් ඇතිව ධර්මානුකූලව කටයුතු කරන්නේ නම් කොහොමත් ඒ කෙනාට ධර්මයේ ආශිර්වාදය ලැබෙනවා. ඒ ඇයි? ධර්මයට පටහැනි වැරදි ක්‍රියාවලින් ගතත් සිතත් වෙන වෙන නිසා. ඒ හින්දා නිවන් දකින්න කැමති කෙනාට ඒකාන්තයෙන්ම චිත්ත ඉද්ධිපාද නොයසේනම් ධර්මයට ඇලුණු නැමුණු ධර්මයේ කෙරෙන් යොමු වුණු හිතක් තියෙන්න ඕන කියලා මේ ඍද්ධිපාදවලදී දෙවැනි කාරණේ හැටියට කියනවා. ඒ වගේම තමයි තුන්වෙනි කාරණේ හැටියට කියනවා විරිය ඉද්ධිපාද. එතනදී කියනවා සමාධිය හා සම්‍යක් පදන් වීරයෙන් යුක්ත ඍද්ධිපාද වැඩිමක් නොයසේනම් වීරිය ඉද්ධියක් Tamanට තියෙන්න ඕනි කියලා. ඔබ දන්නවා මම මුලින් කිව්වා වගේම අනන්ත සංසාරයක් පුරාවටම ලෝභ ද්වේෂ මෝහ වලින් ආතුර වෙලා ඒවට පුරුදු පුහුණු කරපු හිත් ඇති අපි ඒ අපේ පසුබිමේ ඉන්න ගොඩක් අයත් ඒකට පුරුදු පුහුණු වෙච්ච අය නිසා අපි සහ නැත්නම් Taman සහ Taman වටා ඉන්න සියලු දෙනා යොමු වෙන්නේ අනුසෝතගාමි යන්නන් වාලේ යන ගමනකට මේ යන්නම් වාලේ යන ගමන තවදුරටත් සංසාරේ ගමන් කරන්නට හේතු වෙනවා මිස නතර කරන්නට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගමන නතර කරන්නට නම් පටිසෝතගාමී උඩුගම්බලා පිහිනන කෙනෙක් වෙන්න ඕන කරනවා. උඩුගම්බලා පිහිනන්ට අපේක්ෂා කරන කෙනා තුළ ඒකාන්තයෙන් මේ ධර්මය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ anuppādāya ඒ කියන්නේ තමන් තුළ ඉපදුණු අකුසලයන් යලි නූපදිනු පිණිස ඒ වගේම තමයි කුසලානං ධම්මා අකුසලානං ධම්මානම් පහනාය අකුසල් ධම් නැති කිරීම සඳහා. ඒ වගේම තමයි ඒ වගේම තමයි කුසලානං ධම්මානං උප්පාදාය අනුප්පන්නානං කුසලානං උප්පාදාය නොයිපුදුණු කුසල් ඉපදවීම සඳහා. ඒ වගේම තමයි උප්පන්නානං කුසලානං ධම්මානං භීයෝ භාවාය වේපුල්ලාය. මේ නිවන අරමුණු කරගත්ත කුසල් දහම් නොයිපුදනේ නම් ඒවා උපදවනු පිණිස උපන් කුසල් දහම් වැඩි කරනු පිණිස අකුසල් වලින් දුරස් වෙනු පිණිස තමන් තුළ වීරය තියෙන්න ඕන කරනවා මේ උත්සාහය නොමැති තැන ඒකාන්තයෙන්ම අපි නොමග යනවා නිවනින් දුරස් වෙනවා ඒ වගේම තමයි සමහර අයගේ අදහසක් තියෙනවා දැන් මේ කාලේ ධර්මේ නැහැ රහතන් වහන්සේලා නැහැ ඒ නිසා නිවන් දකින්න බෑ කියලා එහෙම එකක් නෑ මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරනවා ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරෙයුම් අසුඤ්ඤෝ ලෝකේ අරහන්තේහි අස්ස යම් කාලයක් භික්ෂූන් වහන්සේලා මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙනවා නම් යෙදෙනවා නම් ඒ තාක්ම මේ ශාසනය තුල රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ අපි තුල පෙනී හිටින්නේ නැතුව ආවෙන්න පුළුවන් අපිට අපේ ඉදිරියේ පෙනී නොහිටියාට රහතන් වහන්සේලාගෙන් හිස්යයි ශාසනේ කවදාවත් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක අපි අලස අරමුණක්, වැරදි අරමුණක් නිවන් දකින්න බෑ කියන එක. ඒ නිසා Taman තුල වීරිය පවතිනවා නම් ඒකාන්තයෙන් Tamanට රහත් වෙන්න බැරි කමක් නැත්තේ නෑ. විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ කාලෙදිත් පැහැදිලි කරනවා නම් සෝන මහරහතන් වහන්සේ. සෝන කියලා කියන්නේ චම්පා නගරයේ හිටපු සිටුවරයෙක්ගේ බොහොම සුවසේ හැදුණු පුතෙක්. මේ සෝන තරුණ වියේදී වෙනකොටත් කොයිතරම් සුඛෝපභෝගීව ජීවත් වුණාද කිව්වොත් එහෙම මෙයාගේ යටිපතුල් වල රෝම වෙවෙන්න පටන් ගත්තා කියලා කියනවා. මේක දවසක් බිම්බිසාර රජුරෝ ගෙනල්ලා බැලුව බවත් කතාවේ කියවෙනවා. මෙහෙම හිටිය තැනැත්තා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා වීරවරයෙන් අතිශය වීරයෙන් භාවනා කරනවා. අවසාන වශයෙන් මෙයා මේ පාගමනින් සක්මන් කරලත් උත්සාහ කරනවා. ඒකෙදි යටිපතුල් තුවාල වෙලා ලේ වැగిරෙන්න පටන් ගන්නවා. අවසානයේදී ආ තීරණය කරනවා මට නම් මේකේ ඵල ලබන්න බෑ කියලා වීරයත් හරිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එතනට ඇවිදිලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ වීණාවක් උපමා කරගෙන මේ වීරිය වඩන්න ඕන කොහොමද කියලා. ඒ තමයි වීණාවක තත් දැඩිසේ තද කරවොත් ඒකෙන් කවදාවත් මිහිරි හඬක් නිකුත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වීණාවේ තත් හරියාකාරව අදින්නේ නැතුව නිකන් එල්ලෙන් දත්තරලා තිබ්බොත් එහෙම ඒකෙන් කවදාවත් මිහිරි හඬක් නිපදවන්නට බෑ. ඒ නිසා වඩා තද නොකල, වඩා බුරුල්ද නොකල මධ්‍යම තැනකටත් සම්බන්ධ කරන්නේ නම් ඒකෙන් පුළුවන්කම ලැබෙනවා මිහිරි හඩක් නිපදවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මෙතන කියන විරිය ඉද්ධිපාදය කියලා කියන්නේ වැඩ කර නැති වීරය නොයසේනම් නිවන් අරමුණින් එහා ගිය අර්ථයකින් තොර උත්සාහයේ වීරිය හැටියට සලකන්නේ නෑ. ඒ වගේම තමයි ලෞකික අරමුණු වලට ගිජු වෙලා දැන් මේක බෑ කියන අලස මානසිකත්වයෙන් පුරුදු පුහුණු නොකිරීම අලසකමමයි. ඒ නිසා නිවන් දැකීම අරමුණු කරගෙන නිවනට නැමුණු හිතකින් යුක්තව නිවන වෙනුවෙන් කරන පාරමිතාව තමයි උත්සාහය තමයි මෙතනදී අගය කරන්නේ නැත්නම් විරිය ඉද්ධිපාද කියලා සඳහන් කරන්නේ. වීර්යය පාදම කරගන්නට උපකාර කරගන්නට ආධාරයක් කරගන්නට මේ සංසාර දුක්ඛය නැති කිරීම සඳහා ඒක හරියට අපි අහලා තියෙන ප්‍රකට කතාව චක්කුපාල හාමුදුරන්ගේ කතාව ඒ වගේම පීතිමල්ල හාමුදුරන්ගේ කතාව ඒගොල්ලෝ දැස් අන්ධ වෙනකන් දනින් සක්මන් කරමින් පවා වීරියවන්ත වුණා. ඒ හින්දා මොන අභියෝග තුල වුව මේ නිවන් අරමුණින් නිවන් දැකීමම අරමුණු කරගෙන කරන පාරමිතාව උත්සාහය තමයි වීරිය සම්බොජ්ජංගය නොයසනම් විරිය ඉද්ධිපාදය කියලා කියන්නේ. ඒ වගේම හතරවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරනවා කුමක්ද විමංශ ඉද්ධිපාදය. ඒ කියන්නේ මේ ලෝකේ යම් කෙනෙකුට විමසුම් නුවණක් ප්‍රඥාවක් තියෙන්න ඕන කරනවා මේ ධර්මය අවබෝධ කරගන්නට. අතිශයින් මිත්‍යා දෘෂ්ටි නම් අතිශයින් නොමග ගියේ නම් මේ ලෝකයේ විනිවිද දැකීමේ යථා ස්වභාවය දැකීමේ සාමාන්‍ය ඌද ප්‍රඥාවක් නොමැත්තේ නම් ඔහුට මේ ශාසනය දිනන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් සංසාරයේ පිළිබඳ වූ බිය, අපාය පිළිබඳ වූ බිය, ඒ වගේම irdiyeyi අනුසස් තියනවා කියන බව, ඒ වගේම මේ ගැඹුරු ධර්මය තුල පැහැදිලි කරන මේ යථා ස්වභාවය සංසාර දුක්ඛය පිළිබඳව වටහා ගැනීමේ නුවණ තියෙන්න ඕන කියලා කියනවා. ඒකෙදි හරියට මෝගරාජ මහරහතන් වහන්සේට වගේ කියලායි කියන්නේ. ඒ කියන්නේ බාවරි තවුසාගේ ශිෂ්‍යයන් 12 දෙනාගෙන් ප්‍රඥාධික පුද්ගලයා හැටියට හඳුනාගන්නේ මෝගරාජ මහරහතන් වහන්සේ. මෝගරාජ නම් තැනැත්තා හේතෙම බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ධර්ම ශ්‍රවණය කොට ධර්ම අවබෝධ කරගන්නවා. ඒකට හේතුව තමයි පිරිස සිය දහස් ගණනක් වුණත් හැමෝටම මේ ප්‍රඥාව අවබෝධය වටහා ගැනීමේ ශක්්‍යතාව එක විදිහට ඇත්තේ නෑ. ඒ නිසා යම් කෙනෙකුට මේ ලෝක ස්වභාවය සංසාර දුක්ඛය යථා ස්වභාවයෙන් දකින්නට වටහා ගන්නට සංවේදී වන්නට හැකියාව තියෙන්නේ නම් ඔහු තමයි විමංශ ඉද්ධිපාදය ප්‍රඥාව විමසුම් නුවණින් ප්‍රඥාවෙන් යුක්තව එය ආධාර කරගෙන සංසාර දුක්ඛයෙන් එතරවන්නේ කියලයි පැහැදිලි කරන්නේ. අවසාන වශයෙන් මේ සියලු කාරණාවන්ගෙන් පැහැදිලි කරන දේ තමයි යම් කෙනෙක් තුල ෘද්ධිය නැත්නම් සිද්ධිය හෙවත් මගඵල සාධනය අරමුණ වෙන්න ඕන කරනවා. ඊට නැත්නම් මේ සංසාර දුක්ඛයට හේතු වන තෘෂ්ණාව ඉවත් කිරීම අරමුණ වෙන්න ඕන කරනවා. ඒ වගේම තමයි මේ කියන ත්‍රිවිධ ශික්ෂාව තුළ පාරමිතා පුරන්ට ඕන කියන ඍද්ධිය කාරණය සිහිය තියෙන්න ඕන බලාපොරොත්තුව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ලෝකය යථා ස්වභාවයෙන් දකිනවා කියලා කියන්නේ ලෞකික අරමුණු මුල් කරගෙන નિરර්ථකව දකිනවා කියන එක නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් දකිනවා කියන එක. මෙන්න මේ දැකීම සඳහා මෙන්න මේ අවබෝධය සඳහා ආධාර කරගන්නා ඍද්ධිය, කාරණාව, සිද්ධිය තමයි මේ කියන ඡන්ද චිත්ත විරිය විමංශා කියලා කියන්නේ. යමෙක් තුල මේ කියන ඵල සාධනය සඳහා වූ කැමැත්තක් වේ නම් ඒ කැමැත්ත සඳහා යෙදීමේ හිතක් තියෙන්න ඕනේ. යෙදීමේ හිතක් වගේම ඒ සඳහා යෙදෙන්නට වීරයක් තියෙන්න ඕනේ. වීරයක් වගේම ධර්මයෙහි පැවතිය යුතු නැත්නම් ධර්මයේ දකින්න පුළුවන් නුවණක් තියෙන්න ඕන කරනවා. ඒ හින්දා මේ කියන காரணා හතරම හෝ එක காரணාවක හරි යෙදෙන්න පුළුවන් කෙනාට විතරයි මේ ශාසනය තුල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල සාධනයක් මේ කියන සිද්ධියක් මේ කියන බලාපොරොත්තු සඵල වීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.